චක්කවාලේසු අත්තාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ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 අරියං භික්ඛවේ සම්මා සමාධි දේසිස්සාමි සෝපනීසෝස පරික්ඛාරෝ තං සුනාත සාදුකං මනසි කරෝත වාසිස්සාමිති සාදු සාදු සාදු වැඩමවතාල අපි ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන දැනුම ලබා ගැනීම සඳහාම ප්‍රායෝගිකව කළ යුතු දේ සාකච්ඡා කිරීම සඳහාම වෙන් කරගෙන තියෙන මේ ධර්ම දේශනා මාලාව තුල අපි නොයේකුත් පිට නොයේකුත් ආකාරයේ ධර්ම කරුණු බුදුජාණන් වහන්සේ දේශනා කරපු නොයෙකුත් අවස්ථාවලදී දේශනා කරපු ධර්ම කරුණු අපේ ජීවිතයට එකතු කරගනිමින් කටයුතු කරනවා. හුඟා සූත්‍ර ධර්ම වල තියෙන්නේ හැම සූත්‍ර ධර්මයකම වාගේ පින්නත් මොනවා හරි ක්‍රමවේදයක් පාවිච්චි කරලා ආරියෂ්ඨාංග මාර්ගයට අවතීර්ණ වෙන හැටි මාර්ගය උපදවා ගන්න හැටි ගාක් දේශනාවල තියෙන කරුණු වල සඳහන් වෙන්නේ. ඉතින් හැම සූත්‍රයකම තියෙන දේවල් දැනගෙන ක්‍රියාත්මක කරන්න ඕන කියලා එකක් නැහැ. සමහර තැන්වලදී ඍජුවම මේ බව දේශනා කරලා තිබුණත් සමහර ඒ කියන්නේ මොකක්ද කරන්න කියලා මොකක්ද වෙන්නේ කියලා දේශනා කරලා තිබුණත් සමහර තැන්වල ඍජුවම දේශනා කරලා නැහැ. නමුත් කාරණාව නම් සිද්ධ වෙනවා. දැන් අපි මේ සාකච්ඡා කරපු සබ්බාස්ස සූත්‍රයේදී ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන තියෙන්නේ මෙනෙහි කළ යුත්තේ මෙනෙහි කළ යුතුයි කියන තැන විතරයි. එතකොට එහි ලොකු විස්තරයක් නැහැ. දුකත් දුකට හේතුවත් දුකෙහි නැති කිරීමත් නැති කිරීමේ මාර්ගයත් කියලා විතරක් සඳහන් කරලා තියෙනවා. මොකද අනිත් තැන්වල දේශනා කරලා තියෙනවා. සමහර තැන්වලදී මොකක්ද කරන්නේ කියලා යම් විදිහින් දේශනා කරලා තියෙනවා. ඒවත් අපි සැරෙන් සැරේ දැනගන්න ඕනේ අපේ හිතේ ක්‍රියාකාරීත්වයත් එක්ක මොකක්ද මේ නිවන් දකින්නවා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ අපි සාකච්ඡා කරගන්න ඕනේ පින්වත්නි මේ චත්තාරිසුත සූත්‍ර ධර්මයේදී සඳහන් වෙනවා සෝපනීසෝස්ත පරික්ඛාරෝ කියන මාර්ග සමාධිය පිළිබඳව දේශනාවේ සඳහන් වෙන්නේ සම්මා සමාධිය මොකක්ද කියලා දේශනා කරනවා මේ සම්මා කුමන සම්මා සමාධියක්ද උපනීසෝස්ත පරික්ඛාරෝ යම් හේතුවක් නිසා හේතු නිසා සකස් වෙන යමක් හේතු වෙලා එකතු වෙලා වාගේ පරික්ඛාර වෙලා කියන්නේ අංග වෙලා හේතු වෙලා අංග වෙලා සකස් වෙන එකතු වෙලා කියමුකෝ අපි ඒකට නේද අන්න එහෙම සකස් වෙන සම්මා සමාධිය දේශනා කරනවාය බොහොම තමන්ගේ මානසිකාර්යමේ දෙස යොදාගෙන සිටින්ද කියලා සඳහන් කරනවා. ඒ වගේම කුමක්ද මේ සම්මා සමාධිය කියලා දේශනා කරද්දී සඳහන් වෙන්නේ මේ එකතු වෙන්නේ මොනවද? කතමෝච බික්කවේ අරියෝ සම්මා සමාධිස උපනීසෝස පරිකාරෝ සයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියන තමයි මේ එකතු වෙන්නේ ඉමේහි සත්තංගේහි චිත්තස්ස ඒකාග්‍රතා පරික්කතා කියලා සඳහන් මේ අංග හත සිතෙහි සිතෙහි සිතට එකතු වෙලා ඒකාග්‍ර සමාධියක් ඇති වෙනවා නම් ආන් එකට කියනවා මාර්ග සමාධිය කියලා. මේ අංග හත එකතු වෙලා මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. අනේ සත්තංගේහි ඒකාග්‍රතා පරික්කතා කියලා. එතකොට මේ එහෙමනම් අපි බලන්න ඕනේ මේක මේ කියන්නේ මාර්ග සමාධිය උපදීමයි. එතකොට මේක කරන්න මොකද්ද කරන්න ඕනේ කියන එක තමයි සාකච්ඡා කරගන්න ඕනේ. මේ මොකක්ද ඉස්සෙල්ලාම මේ වැඩපිළිවෙල මොකක්ද? මේ සිද්ධ වෙන සිද්ධිය මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. මහා චත්තාරීසක සූත්‍රයේදී මේ බව ඉතා පැහැදිලිව මොකක්ද සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද සම්මා සංකප්පය කියන්නේ මොකක්ද සම්මා වාචා සම්මා කම්මන්ත ආදී කියන්නේ මොනවද කියලා ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ඔක්කොටම ඉස්සෙල්ලා මේ සාකච්ඡා කරලා තියෙනවා තමයි අපි මීට කලින් නමුත් තේරුම් ගත යුතු තියෙනවා අපේ හිතේ හිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කොහොමද මේවා එකතු වෙන්නේ කොහොමද මේවා හේතු වෙන්නේ කියලා. එකතු වෙලා හේතු වෙලා කියලා. පින්වත්නි දැන් අපි හිතන්න පොඩ්ඩක් යම්කිසි කෙනෙක් මට යම්කිසි කෙනෙක් ගැන මට තියෙනවා අදහසක් නැගීමක් එයා හොඳ නැති කෙනෙක් කියලා. නැත්තම් මං කිසිම දෙයක් නැතුව මං හැමදාම කියනවා වගේ මේ වගේ උදාහරණයක් මොකද අපි කවුරු හරි ජනප්‍රිය පුද්ගලයෙක්ගේ නමක් කියනවා. මෙතන ඉන්න ඇත්තන්ට ඒ පුද්ගලයා ගැන ඇතිවන හැඟීම ඔක්කොටම එකක්ද නැත්නම් එක එක්කෙනාට එක එක්කෙනාට එක එක විදිහට ඇති වෙන හැඟීම මම ජනප්‍රිය පුද්ගලයෙක්ගේ නමක් කියනවා ඒකට එක එක්කෙනාට ඇති වෙන අදහස හැඟීම මෙයා හොඳ කෙනෙක්ද මෙයා නරක කෙනෙක්ද මෙයා මධ්‍යස්ථ කෙනෙක්ද අපෝ මට නම් පෙන්වන්න බෑ එහෙනම් මම නම් හරිම කැමතියි කියලා එක එක්කෙනාට එක එක අදහස් වෙනවා ඒවා ගෙන්නාගත්තාද අපේ හිතෙන් ආවාද එක එක්කෙනාට ඒ ඒ තැනත්තා ගැන එක එක හැඟීම් තම තමන් විසින් ගෙන්නා ගත්තත් මට මේ ගානට එන්න මට මේ ගානට මෙයාගේ හොඳ එන්න මට මේ ගානට මෙයාගේ නරක එන්න මෙයා ගැන මට හොඳ හැඟීමක් එන්න ඒ නම කියද්දි කියලා ඒක වෙච්ච දෙයක්ද නැත්නම් කරපු දෙයක්ද නැත්නම් මම කරපු දෙයක්ද නැත්නම් ඒක වෙනවද ඒක සිද්ධ වෙනවා සිද්ධ වෙනවා ඉබේද ඉබේද හේතු ඇතුවද හේතු ඇතුව. අතීතයේ එයාගේ හොඳ ගැන ගොඩක් දන්න කෙනෙකුට එන හැඟීම මෙයා හොඳයි කියන හැඟීම. නේද? අතීතයේ එයාගේ නරක ගැන ගොඩක් දන්න කෙනෙකුට එන හැඟීම නරකයි කියන හැඟීම. එහෙමද නැද්ද? එතකොට මම අතීතයේදී එයාගේ හොඳ දන්නවා මම අතීතයේදී එයාගේ නරක දන්නවා ඒ හොඳ නරක එකතු වෙලා හේතු වෙලාද නැද්ද මට මේ වෙලාවේ එන හැඟීම එන්නේ එහෙමද නැද්ද? ඔව් මං පරණයා ගැන හොඳ දන්නවා. අපි හිතමු මං මං පෙරේද වෙනකම්ම නැත්නම් ඊයේ වෙනකම්ම මං කෙනෙක් ගැන නරකම හිතාගෙන හිටියා. හරිද? එයා ඇවිල්ලා මගේ සමාවාරගෙන අඬලා වැළපිලා හරිද? වැරදිච්ච වැරදිච්ච දේවල් ගැන කියලා ආය කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා ගියා. දැන් කොහොමද? ආන් දැන් මට සිතුවිලි එනකොට ඒකත් එකතු වෙනවද නැද්ද? ආන් ඊයේ හැන්දෑවේ එහෙම කියලා ගියා. දැන් අඩුව දෙය මට සිතුවිලි එනකොට එක වෙලාවකට එනවා. අපේ මට වැන්දනේ මට ඇවිල්ලා මෙහෙම ඇඬුවනේ කියලා නේද? ඊට කලින් රණ්ඩු වෙලා තියෙනවා කියලා හිතන්නකො. හරි දැන් ඒවා යටපත් වෙලා ඒක එනවා. තව වෙලාවකට කොහොමද එන්නේ? වැන්දට සමාව ගත්තට ඇඬුවට අර කියපු වචන ඉස්සරහා ඉතින් කියලා ටිකක් තරහ එනවා. ඒකෝනේ මේ පැත්තේ අර වැන්දේවා සමාව ගත්තේ මතක් වෙනකොට තරහ අඩු වෙනවා. නේද? ඉතින් ඒ වගේ අර ඒ ඒ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හේතු වෙලා එකතු වෙලා වාගේ තමයි මේ මෙතන මේ මේ වෙලාවේ සිතුවිල්ල හැදෙන්නේ. එහෙමද නැද්ද? එහෙමද නැද්ද? ආ එහෙනම් අපේ සිතේ සිතුවිලි හැදෙන්නේ අතීතයේ දේවල් හේතු වෙලා එකතු වෙලා හේතු වෙලා එකතු වෙලා හේතු වෙලා එකතු වෙලා හරි ගෙදරට පත් අය එක්කනවා හරි සමහර අය මරන්නම හදනවා සමහර අය අල්ල එළියට දාන්න හදනවා මොකද ඇයි කෙනෙක් මරන්න හදන්නේ ආව ඇයි කෙනෙක් ත්‍යාගන අනුකම්පාවෙන් කටයුතු කරන්න හදන්නේ පෙරප්පුවෙන් ගහලා පොඩි කරන්න සමහර අයට බෑ ඇයි අන්න බලන්න අතීතයේ එයාට ඇහිලා තියෙනවා මෙනෙහි කරලා තියෙනවා සමහර අය විසගෝර සර්පයා දැක නෑර මෝඩයා. ඒක තමයි ආ දන්නේ. ආන්ගේ දැනගත්ත දේ තමයි යාගේ සිතුවිල්ලට එන්නේ. එයා මොකද කරන්නේ ඉක්මනට අරගෙන මරණ ගන්නවා. තව කෙනෙකුට කවුරු හරි කොතන හරි කියපු දෙයක් හරි යා මෙනෙහි කරලා තියෙනවා. මොකක්ද? මෙයාව පොඩි වුණාම එයාට තියෙන අමාරුව, මෙයාව මෙයා විඳින දුක, මෙයාට මෙයාගේ බඩ පොඩි වෙනවා, මෙයාගේ ඇඟ ඇතුලේ තියෙන ඔක්කොම එළියට එනවා, පොළවේ ඇලෙනවා, නේද? එළියට දාපම කූඹි කනවා. මොනතරම් වේදනාවකින්ද කියලා මෙනෙහි කරලා තියෙනවා. එයා. ආන්ගේ මෙනෙහි කිරීම මතක් වෙනවා. එන්නේ මෙනෙහි කරලා තියෙන කෙනාට මොකද වෙන්නේ? අර මෙනෙහි කරන ඒවා මෙනෙහි කරපු ඒවා මතක් වෙලා මේ සතා ගැන අනුකම්පාවක්, කරුණාවක් උපදිනවා. නේද? තේරෙනවද? එක එක්කෙනා එක එක ක්‍රියාකාරීත්ව වලට යන්නේ ඒ ඒ අය අතීතයේදී භාවිතා කරලා තියෙන ඇති කරගෙන තියෙන සිතුවිලි අනුව. එහෙනම් හරියට නිකන් වේගයෙන් යමක් එකතු වෙවි හැදෙන තැනක් වගේ එකතු වෙවි හැදෙන තැනක් වගේ අපේ හිත. කොච්චර වේගවත් අදගල තියෙනවද නේද? අපි දෙන්නේ කෙකාර යන පාරේ. යනකොට එක්කෙනෙක්ගේ තරහකාරය දක්නවා. අරයා විතරයි තරහ යන්නේ. කොච්චර වේගෙන්ද? මෙහෙම කරලා මෙහෙම දැන් හොඳ හිත හොඳින් ගියේ මෙහෙම කරලා බලන ටිකට තරහව. කවුද තරහ මට ගෙනලා දුන්නේ? අන්න අපේ මානසිකාරයේ තියෙන වේගවත් බව නේද? අපිට කරන්න කිසි දෙයක් නැහැ. අපි එක එක එක එක එක එක විදිහට අපේ සිතුවිලි සකස් වෙනවා. ඒක ඒ අතීතයේ දේවල් හේතු වෙලා එකතු වෙනවා. පිළිගන්නවද ඒක? එහෙනම් අද මගේ මනස තුල යම් හැඟීමක් ඇති වෙනවා නම් ඒක ඇත්තටම නිවැරදිම එකක් ගන්න. මට මොනවාරි හිතෙනවා නම් ඒක නිවැරදි මේකද දන්නේ නැහැ. මට අද හරි කියලා යමක් හිතනවා නම් ඒක නිවැරදි මේකක් වෙන්න පුළුවන්ද? කියන්න බෑ ඇයි? මට සිතුවිලි හැදෙන්නේ කොහොමද? අපිටේ ගන්න දේවල් අනුව. එතකොට පින්නත් මේ මාර්ගසිත ඉදීම කියන්නේ ඒ වගේමයි. මේ සූත්‍රයේ තියෙන ආකාරයට මාර්ග සමාධිය ඒ සමාධිය කියන ආනන්තරිය සමාධියක් කියලා. අතොරක් නැතිවම අතොරක් නැතිවම ප්‍රතිඵල ලැබෙන සමාධිය. ආනන්තරීය සමාධියක් එතකොට මේ ආනන්තරීය සමාධිය නැත්තම් මාර්ග සමාධිය අපේ තුල ඉපදෙන අවස්ථාවට කියනවා එතකොට කියනවා එන්න ඒ පුද්ගලයාට කියනවා ඒ මොහොතේ වාසය කරන කෙනාට කියනවා මාර්ග මාර්ගස්ත පුද්ගලයා කියලා. හරිද? දැන් මේකෙදි තියෙන මේ පටලැවිලි ඔක්කොම ටික ලියා ගන්න ඕනේ. ආ අස්ථාර පුද්ගලයා මහා සංඝරත්නය කියලා අහලා තියෙනව නේද? ශාසනයේ පුද්ගලයෝ 8 දෙනෙක් පිළිබඳ. එතකොට සෝවාන් පලස්ත පුද්ගලයා ගැන උදාහරණ තියෙනවා අහවල් අහවල් අය සෝවාන් වෙලා හිටිය අය සකදාගාමි පලස්ත පුද්ගලයා අනාගාමි පලස්ත පුද්ගලයා ගැන කියනවා නේද? රහත් පුද්ගලයා කියලා කියනවා. මාර්ගයේ හිටිය පුද්ගලයා කියලා එහෙම අහලා තියෙනවා. එයා මරුණේ මාර්ගයේ ඉඳලා අය එයා එයා මෙන්න මේ කාලේ එයා මාර්ගස්තරව හිටියකේ කාලේ තමයි එයා මෙන්න මේ වැඩේ කරේ මේ වැඩේ කියලා කරේ කියලා එහෙම අහලා තියෙනවා. අහලා තියෙනවද? නැහැ. ඒතර මාර්ගස්ත පුද්ගලයා නැද්ද? නේද? අන්න කල්පනා කරලා බලන්න ඕනේ මොකද්ද මේ කියලා තවර. මම මේ අයගෙන් අහනවා. පුද්ගලයා කියලා අපි කිව්වා. නේද? කාටද මේ පුද්ගලයා කියන්නේ? අපි නිකන් අපි ගමු අපි කියන ගෙදර ඉන්නවා පුද්ගලයෙක් කියලා. හරිද? කාටද මේ පුද්ගලයා කියන්නේ? ශරීරයකට සහ සිතකට නේද පුද්ගලයා තුළ තියෙන්නේ නාම රූප එන කියන ශරීරයක් සහ හිතක් එතකොට ශරීරයේ වෙනස් වීම නැත්තම් කෙනෙක්ගේ සිතක වෙනස් වීම කොච්චර කාලයකින්ද වෙන්නේ මේ මොහොතේ තියෙන සිතුවිල්ල නෙවෙයි ඊළඟ මොහොතේ එතකොට එහෙනම් නොවෙනස් ඉන්න පුද්ගලයාගේ ආයුෂය කොච්චරද? නොවෙනස් ඉන්න පුද්ගලයාගේ ආයුෂය චිත්තක්ෂණයයි චිත්තක්ෂණයයි නේද? පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ එහෙමනේ මේ බලන්නකෝ මගේ සිතේ දැන් මේ පැත්තෙන් ගත්තොත් මගේ සිතේ තියෙන සිතුවිලි මගේ ළඟ නැවත නැවත නැවත නැවත සකස් වෙන සිතුවිලි වලින් තමයි සිතුවිලිම මම එක මොහොතක එක මොහොතක ඉන්නවා කෙනෙක් ගැන විශාල ප්‍රසාද හැඟීමකින් තව මොහොතක ඉන්නවා එයා ගැන විශාල අප්‍රසාදයකින් එතකොට මගේ පුද්ගල භාවය එතනින් පොඩි වෙනසක් වෙනවද නැද්ද නේද මෙන්න බලන්න මම මම මාව බෙදනවා මෙන්න මෙහෙම අපි පුද්ගල වර්ගීකරණයක් කරමුකෝ දැන් කාව හරි කෙනෙක් ගන්නවා අපි තුමේ අත කියලා මම මාව තියන උදාහරණයක් නැත්තම් හොඳ නැහැ හරි මේ අත්තන් මං ගැන ලොකු අප්‍රසාදයකින් ඉන්නවා කියලා හිතන්න. එතකොට මම පුද්ගලයෝ වර්ගීකරණය කරනවා. මොකද්ද? මං ගැන ප්‍රසාදයකින් ඉන්න පුද්ගලයෝ සහ අප්‍රසාදයකින් ඉන්න පුද්ගලයෝ කියලා කොටස් දෙකකට බෙදෙනවා. හරිද? දැන් ඔන්න අප්‍රසාදයෙන් ඉන්න පුද්ගලයෝ ටිකක් තමයි මේ ගත්තේ. ඒක හිතන්නකො එහෙනම් මේ පුද්ගලයෝ ඒ ඒ මොකද මේ කට්ටියට මං ගැන අප්‍රසාදයෙන් ඉන්න පුද්ගලයෝ කියන්නේ මෙයාලට නිතරම අතීත දේවල් හින්දා හටගන්නේ මං ගැන අප්‍රසාද සිතුවිලිමයි. හරිද? මං ගැන අප්‍රසාද සිදුවීමෙන් හටගන්නේ. ඒකින්ද අර වෙනස් වෙනවා තමයි. නමුත් එක්තරා වර්ගීකරණ එක්තරා කොටසක් බෙදලා අයින් කරන්න පුළුවන්. හරිද? මං ගැන අප්‍රසාදය අඩු වැඩි වීම වෙනවා, එහෙම වෙනවා. නමුත් අප්‍රසාදය හැදෙන පුද්ගලයෝම ටිකම වෙන පැත්තකට දානවා. අප්‍රසාදය ප්‍රසාදය හැදෙන පුද්ගලයෝ වෙන පැත්තකට දානවා. දැන් මේ අය ඔහොම ඉන්නවා. දැන් මේ පුද්ගලයෝනේ. හරිද? මම මොකද කරන්නේ? මේ අප්‍රසාදය හැදෙන පුද්ගලයින්ට මං ගැන පුළුවන් තරම් හොඳ ඇහෙන්න සලස්වනවා. හරිද? පුළුවන් තරම් හොඳ ඇහෙන්න සලස්වනවා. ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න හොඳට සලස්සලා සලස්සලා සලස්සලා එහෙම ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න මේ පුද්ගලයෝගේ වෙනස් වීමක් සිදු වෙනවා. මොකද්ද? අප්‍රසාදය ටික ටික ටික ටික ටික ටික අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. හරි. නමුත් තාම ඉන්නේ කොයි පුද්ගල කොටේද? අප්‍රසාද පුද්ගල ගොඩේ ඉන්නේ. නේද? අප්‍රසාද පුද්ගල ගොඩේ ඉන්නේ. දැන් ටික ටික ටික ටික මම මොකද කරන්නේ මේක මේවා කළා. දැන් මම හොයලා බලන බලනකොට මෙයාලට මේ අප්‍රසාදය ඇති වෙලා තියෙන්නේ මම එක මොහොතක එක එක වෙලාවක දවසේ එක වෙලාවක කරන වැඩක් ගැන. අපි තුන් මම දවල්ට නිදා ගන්නවා පෑ දෙකක් විතර. හරිද? මේ කට්ටිය ඕක ගැන දැනিলা තමයි ඕක ආරංචි වෙලා තමයි මාත් එක්ක අප්‍රසාදයෙන් ඉන්නේ අපිට බුදියන්න එපා කියන හාමුදුරු බුදියන. හරිද? ලොකු අප්‍රසාදයෙන් ඉන්නේ. පස්සේ මොකද දැන් මේක ගැන කරුණු කට්ටියට ඇවිල්ලා කියනවා නෑ මං නිදියාවේ නෑ නිදියා එහෙම නිදියන්නේ නෑ ඇතුළට වෙලා භාවනා කරනවා අර මේ කී කිය එහෙම දැන් මේ කියලා දැන් අප්‍රසාදේ ටික පඩුයි නමුත් තාම අප්‍රසාදේ තියෙනවා අප්‍රසාදේ හටගන්න හින්දා මං කියනවා අප්‍රසාදේ හැදෙන පුද්ගලයෝ ගොඩ තමයි ඔය කට්ටිය රැටෙන්නේ හරි එතන දැන් එක්කෙනෙක් ගත්තාම එයා පුද්ගල ගොඩාක් වගේ නේද? ඇයි අප්‍රසාදේ වැඩියෙන් තිබ්බ කෙනා අඩුවෙන් තිබ්බ කෙනා නමුත් වැටෙන්නේ අප්‍රසාද ගොඩ. බෙදෙන්නේ අප්‍රසාද ගොඩටයි වැටෙන්නේ. නමුත් එයාත් හැම වෙලේම වෙනස් වෙනවා. මොකද මේ මොහොතේ හොඳ වැඩියෙන් අප්‍රසාදය, අඩුවෙන් අප්‍රසාදය, ඉතා අඩුවෙන් අප්‍රසාදය එහෙම එහෙම හැදෙනවා. අර වහන්න. එක දවසක මොකද කරන්නේ මං කට්ටියකට කියලා කියනවා මෙයාලව එක්කන් ගිහිල්ලා හරියටම පෙන්වන්න මේන් බලන්න දවල් මන් නිදාගන්න නෙවෙයි තියෙන්නේ භාවනා කරලා තියෙන්නේ. හරි මොකක් හරි එහෙම ප්‍රයෝජනක් වැඩක් කරලා තියෙන්නේ නිදාගන්න නෑ කියලා ඔප්පු කරලා පෙන්නනවා. දැන් අපි හිත මොනවා හරි ක්‍රමයකින් මේ අත්තන්ට ඔප්පු වෙනවා අපි ඇත්තට හිතාගෙන හිටියට මේ ස්වාමීන් වහන්සේ මෙතෙන්ට මේ වැඩේ කරලා නෑ කියලා ඔප්පු වෙලාම Tamanට ප්‍රත්‍යක්ෂවම තේරුම් යනවා. හරිද? ආන් දැන් කොයි ගොඩට පෙරදෙන්නේ? දැන් ප්‍රසාදයක් වෙනවා. නේද? දැන් හදිස්සියෙම අර ගොඩ වෙනස් වෙනවා. දැන් අප්‍රසාදය හැදෙන ගොඩේ ඔය ඔය సంతාන වල හැදෙන හැඟීම අනුවයි මේක වෙනස් වෙන්නේ. අප්‍රසාදය හැදෙන ගොඩේ ඉඳලා ප්‍රසාදය හැදෙන ගොඩට වැටුණා. එහෙම නේද? හරි. දැන් එහෙනම් නමුත් මම මේ මෙහෙම අහනවා. හරියටම තේරුම් ගත්ත එක ක්ෂණයක. හරිද? තේරුම් ගත්තේ ආනේ ඇත්තම තමයි කියලා තේරුම් ගත්තේ එක හිතකින්ද නැද්ද? නේද? කලින් අර එක එක විස්තර කියලා කියලා කියලා කියලා කියලා හරි එක ෂණයක මෙයා වැරද්දක් නැති කෙනෙක් කියලා දැනුනේ උත්පාද චිතිබංග කියන එක ෂණයක පහළ වෙච්ච හිතකින්ද නැද්ද? හිතකින්ද නැද්ද? නේද? ආන්ගේ වෙලාවේ ඒ හිත ඒ හිතෙන් උනේ මොකද්ද? මට තේරුම් ගියා. තේරුම් ගියා නේද? තේරුම් ගියා. ඒ හිත අයිති වෙන්නේ ඔන්න තේරුම් ගත්ත හිත මං කියන්නේ. තේරුම් අරන් ඉවර නෑ එතකොට. හැබැයි අප්‍රසාදෙවුත් නෑ නේද? අයි මේ අන්තිම ශනේන තේරුම් ගියේ. හරියට බෝලයක් උඩට උඩට ගහව බෝලයක් ආපහු හැරනවා වගේ. උඩට ගිය බෝලේ උඩට ගිහිල්ලා මොකද වෙන්නේ? ආපහු හැරනකොට චූට්ට නවතින්න ඕනද නැද්ද? අන්න ඒ වගේ නැවතිලාමනේ අපව හැරෙන්න ඕන. ඒ වගේ අප්‍රසාදය ඇතිච්ච කොට වෙනමයි ප්‍රසාදය ඇතිච්ච පුද්ගලයා කොට වෙනමයි ඔය දෙකේ මැද එක ශනේක මම මේ ස්වාමීන් වහන්සේගෙන් වැරද්දක් වෙලා නැහැ නැත්නම් මේ ස්වාමීන් වහන්සේ අපි හිතාගෙන හිටිය කෙනෙක් නෙවෙයි කියලා එක ශනේක දැනිට හිතෙන් තමයි මම අවබෝධ කරගත්තේ නේද අන්නේ අවබෝධ කරගත්ත වෙලාවේ පස්සේ එයාට මංගන අප්‍රසාද උපදින්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා මංගන අප්‍රසාද ඉපදුනා. කලින් දැනගත්ත ප්‍රසාදයේ උපදින්න හේතු වෙච්ච කරුණු ඔක්කොම හේතු වෙලා එකතු වෙලා නේද එක සිතක උනේ මේක. මේ දැන් බොහෝ දේවල් කිව්වා කිව්වනේ මම හොඳයි හොඳයි හොඳයි හොඳයි කියලා කිව්වා කිව්වනේ. නේද? අන්න ඒ ප්‍රසාදයේ උපදින්න හේතු වෙන කරුණු ඔක්කොම හේතු වෙලා එකතු වෙලා එකසනයක මට වැටහුණා මෙයා අප්‍රසාදය උපදවා ගන්න ඕන කෙනෙක් නෙවෙයි කියලා ඇත්තටම වැටුණා මෙයා වැරද්දක් කරලා නැහැ කියලා වැටුණා අන්න ඒ වැටහෙන්න හේතු වෙච්ච හිතක් තියෙනව නේද ඒක වැටෙන්නේ ඔය ගොඩවල් දෙකෙන් කොයි වෙලද කොයි කොටද ඒ වැටහීම සිද්ධ වෙච්ච වෙලාවේ වැටහීම සිද්ධ වෙච්ච වෙලාවේ ඇති වෙච්ච හිත වැටෙන්නේ ප්‍රසාදයේ උපදින කොටද අප්‍රසාදයේ උපදින කොටද ප්‍රසාදයේ උඩට ප්‍රසාදය ඇති වෙන කොට වැටුණා නම් ඊට කලින් හිතකින් තේරුම් අරන් තියෙන්න ඕන. පොරවට බැරෙන්නේ. මැද ආද මැද කියනවා. එහෙනම් ඒ ගොඩවල් දෙකටම වැටෙන්නේ නැහැ. අන්න ඒ ෂණය ඒ පුද්ගලයා වෙනස්ම කෙනෙක්ද නැද්ද? අර ගොඩවල් දෙකටම වැටෙන්නේ නැති කෙනෙක්. යමක් තේරුම් ගත්ත ෂණය නේද? අන්න ඒ වගේ පංච උපාදානස්කන්ධය සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා ඒක ආත්මයි කියලා දැනෙන කාලයක් තියෙනවා සිත්වලට. හරිද? ඊට පස්සේ ඒක එහෙම නෙවෙයි ඒක අනාත්මයි ඒක ආත්ම කොට ගන්න බෑ කියලා ඔත්තු හම්බ වෙනවා. හරිද? තොරතුරු හම්බ වෙනවා. පොරොදුරම් වෙන අපේ හිත ටික ටික ටික ටික ටික ටික ඇහිත් ඒවා ඊළඟ අපි භාවනා කරපු ඒවා බනහපු ඒවා මෙහි කරපු ඒවා අර ඔක්කොම හිත මොකද වෙන්නේ අපිට ටික ටික ටික ටික ටික ටික ආද්ද පංච උපාදානස්කන්ධය තේරුම නැති දෙයක් ආත්ම කොට ගන්න බැරිය කියලා අදහස් පහළ වෙනවා. එතකොට යහපත් දෘෂ්ටිය කියන අදහස් පහළ වෙන්න අදාළව යහපත් සංකල්ප කියන අදහස් පහළ වෙන්න අදාළව ඒ වගේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන දේවල් වලට අදාළව අපිට නොයේසු පූර්වසිත පහළ වෙනවා. හැබැයි මේ පහළ වෙන කාලේ අපි ඉන්නේ අපාය යන්න පුළුවන් තත්යක. හරි ආත්මීය හැඟීම් සහිතව ඉන්න කාලෙක සම්මා දිට්ඨිය පහළ වෙනවා. ඒකට කියනවා ලෞකික සම්මා දිට්ඨිය කියලා. ඒ ගැන අපි ඉදිරියට සාකච්ඡා කරනවා. කොහොම හරි ඔහොම ඉඳලා මොකද වෙන්නේ? එක වෙලාවක මේ භාවනාක ඒ කියන්නේ සතර සම්ම මොකද්ද? ප්‍රතිපත්තහණය හේතු කොටගෙන ඊළඟට අපේ වීරිය හේතු කොටගෙන අපේ සීලය හේතු කොටගෙන අපේ ඊට කලින් ලබාගත් සමාධිය හේතු කොටගෙන ඔය ඔක්කොම හින්දා එක සැනයක මෙයාට මම පංච උපාදානස්කන්ධය ගැන මම හිතාගෙන හිටිය විදිහ නෙවෙයි ඒකේ ඇත්ත తত্ত্বය කියලා ඇත්ත වැටහෙන වෙලාවක් එනවා. ආන්ගේ වැටුණාට පස්සේ එතනින් පස්සේ එයාගේ సంతානයේ සක්කාය දිට්ඨිය උපදින්නේ නැහැ. සීලබ්බත පරාමාස උපදින්නේ නැහැ. විචිකිච්ඡා උපදින්නේ ඊට මෙහා හිටිය කට්ටියට කියන පුතක් ගැන කියලා අර සිතෙන් එහාට ගියාට පස්සේ යාට කියනවා ඇයි ඊට පස්සේ එන සිත්වලි ඔක්කොගේම සක්කාය දිට්ඨිය උපදින්නේ නැහැ. එහෙනම් වෙනම ගොඩක්. අර මං ගැන ප්‍රසාදේ උපදින්නේ අප්‍රසාදේ උපදින්නේ නැහැ කියලා මං කිව්වේ නේද? උපදින ස්වභාවය නෑ. ඇයි? මාව අවබෝධ කරගත්තා. මගේ ඇත්ත தත්ත්වය අවබෝධ කරගත්තා. ඒකින්ද ප්‍රසාදේ අප්‍රසාදේ උපදින්නේ නෑ. නේද? ඒ වගේ මේ පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අපේ හිතට දැනුණාද? ආන්ගේ දැනීමත් එක්කම මොකද වෙන්නේ? ඒක ගැන තිබ වැරදි අදහස අයින් වෙලා සක්කාය දිට්ඨිය උපදින්නේ නැති පිටේලි පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට දුර්ගුණ අප්‍රසාදයේ තියෙන පුද්ගලයෝ කිව්වා වගේ අන්න නේද? කියන ප්‍රසාදයේ තිබු පුද්ගලයෝ කිව්වා වගේ සක්කාය දිට්ඨිය නැති පුද්ගලයෝ කියලා ගොඩකට බෙදුවා. එක්කෙනෙක්ම ගත්තොත් පුද්ගලයෝ ගොඩක් එක්ක. හරිද? නමුත් ඒ ටික ඔක්කොම අරගෙන කියන සක්කාය දිට්ඨිය නැති පුද්ගලයෙක් කියලා. හරි? ඒ වර්ගීකරණය කුයේ තියෙන්නේ. එතකොට ඔය දෙක අතර මැද ඉන්න කෙනා කවුද? එක්කෙනෙක් ඉන්නවා සක්කාය දිට්ඨිය තියෙන පුතග්ජන කෙනා. එයා මේක තේරුම් එයාගේ සිත් වේලි පහළ වෙලා පහළ වෙලා පහළ වෙලා ගිහලා එකතැනකදී මේක තේරුම් ගන්නවා. තේරුම් ගන්න මොහොත තමයි ප්‍රහාණය සිද්ධ වෙන වෙලාව නැති කිරීම. දැන් මං ගැන තිබ්බ අප්‍රසාදය ප්‍රහාණ වුණා. මගේ ගැන අත්‍යගත දැනගද්දී. එක සිතකින් මොකද වුනේ මංගර තිබ්බ අප්‍රසාදය නැති වුණා ප්‍රහාණය වුණා කියලා නැති වුණානේ නැති වුණා ප්‍රසාදය ඇති වුණා ඒ සිද්ධිය සිද්ධ වුණේ එක සිතක නේද එතකොට ඒ ඒ සිද්ධිය සිද්ධ වෙච්ච වෙලාවේ කෙනෙකුට තුල තිබ්බ මානසික තත්ත්වය අනුව එයාව ප්‍රසාදයට කියලා දාන්නත් බෑ අප්‍රසාදයට දාන්නත් බෑ අන්න ඒ වගේම පංච උපාදානස්කන්ධය ගැන ආත්මයි කියලා හිතාගෙන හිටියා ඒ කියන්නේ හිතුණා කාලෙකදී මේක විදර්ශනා කරනකොට විදර්ශනා කරන විදර්ශනා කරනකොට මොකද උනේ එක ෂණයක මේක තේරුම් ගියා තේරුම් ගියාට පස්සේ සක්කාය දිට උපදින්නේ නැහැ එහෙනම් මෙන්න මේ තේරුම් යන මොහොත හරිද තේරුම් යන මොහොත තේරුම් යන හිත ආන්ගේ හිතට කියනවා මාර්ග හිතක් මාර්ග හිතක් කියලා ආන්ගේ ඒ තේරුම් යන මොහොතේ වාසය කරන පුද්ගලයාට කියනවා මාර්ගස්ත පුද්ගලයා මාර්ගස්ත පුද්ගලයා හරි එහෙනම් ඔන්න ඔය අවස්ථාවට හේතු වෙන්නේ මොනවාද මේ අවස්ථාවට එතකොට ඕකට කියනවා මාර්ගස්ත පුද්ගලයා කියලා දැන් මම මෙහෙම අහනවා ප්‍රාණඝාතයෙන් වැළකීම අදත්තාදානයෙන් වැළකීම කෙනෙකුට මුලදී ප්‍රාණඝාතයෙන් වැළකීමට ලොකු හැඟීමක් නැහැ හරි ටික ටික ටික ටික ඒකේ ආදීනව ඒකෙන් වැළකීමේ ආනිසංශ හොඳට මෙනෙහි කර කර විතරක් නෙවෙයි ප්‍රාණඝාතයෙන් වැළකි වැළකි වැළකි වැළකි පුහුණු කරපුවාම හරිද ඒ විතරක් නෙවෙයි අපි භාවනා කරමින් හිත නොසන්සුන් වීම අඩු කරගත්තාම වෙනදාට වැඩිය ප්‍රාණඝාතයෙන් වැළකීම අදත්තා දාණයෙන් වැළකීම කාමයේ මිත්‍යාචාරයෙන් වැළකීමට අපේ సంతානයේ උපදනා වූ බලය වේගය වැළකීම සඳහා අඩු වෙනවද වැඩි වෙනවද වලකන වාරයක් වාරයක් ගාන එක වැඩි වෙනවා පිළිගන්නවද සම්මා කම්මන්ත කියන්නේ මොකද්ද? පාණාති පාතා වේරමණී, අදින්නා දාන වේරමණී, කාමසු මිච්ඡාචාර වේරමණී. ඔය වැලකෙන්න ඕනේ වැලකෙන්න ඕනේ කියන හැඟීමටයි මේ කියන්නේ මේ සම්මා කම්මන්ත යහපත් සංකල්පනා සංකල්පනාවටයි. යහපත් ක්‍රියාවටයි. ඒ ක්‍රියාව උපදින්නේ ඒක තුළ උපදින හැඟීමට වැළකෙන්න ඕනේ වැළකෙන්න ඕනේ කියන හැඟීමට එහෙනම් සම්මා කම්මන්ත කියන්නේ යහපත් ක්‍රියාව ප්‍රාණඝාතයෙන් වැළකීම අදත්තාදානේ වැළකීම ඇත්තට මේක උපදින්නේ කොහෙද වැළකීමේ සිතුවිලි උපදින්නේ නේද හරි එහෙනම් මේ සම්මා කම්මන්ත කියන එක අංගයක් අපි පස්සේ සාකච්ඡා කරනවා මේ අංගය ටික ටික ටික ටික ටික ටික එකතු වෙවි හේතු වෙවි ඒ හැඟීම එන්න එන්න එන්න එන්න වැඩි වෙනවද නැද්ද නේද? ඔන්න කෙනෙකුට තියෙනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම කියලා හතක්. හරිද? එක එක්කෙනාගේ එක එක්කෙනාගේ මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත කියලා තමන්ගේ හිතේ යහපත් වචන කතා කරන්න ඕනේ අය යහපත් විදියට ජීවත් වෙන්න ඕනේ අය හරිද වීරිය වඩන්න ඕනේ අය සිහියෙන් ඉන්න පුළුවන් හැකියාව මේ වගේ ඒවා එක එක්කෙනාගේ එක එක්කෙනා තියෙන එක එක මට්ටමද නැද්ද? එක එක මට්ටමේ නේද? ඇයි සමහර අයට අර මං කලින් කිව්වා වගේ මේ සත්ත්ව ඝාතනයෙන් වෙන් වෙන්න හිතෙන්නේ නෑ. එයාලගේ එතකොට ඒක තියෙන්නේ වේරමණී තියෙන්නේ බොහොම පල්ලෙහා. නේද? දැන් මෙයා ටික ටික ටික ටික ටික ටික පුරුදු කරා නම් දැන් අපි දන්නවනේ අතීතයේ මෙනෙහි කරපු ඒවා හතියට සහ ක්‍රියාත්මක භාවයේ භාවිතා කරපු හැටියට තමන්ගේ හැඟීම් ප්‍රබල වෙන්නේ කියලා. සම්මා දිට්ඨිය වෙනදාට වැඩිය සිහියෙන් සහ නුවණෙන් වීරියෙන් ප්‍රබලයි. අයියා සම්මා දිට්ඨික වෙලා ඉන්නේ නේද? ලොකු සිහියකින්, ලොකු වීරියකින්, ලොකු නුවණකින්. සම්මා කම්මන්ත. සම්මා සංකප්ප ඒත් එහෙමයි. සම්මා සංකප්ප වශයෙන් උපදනා හැඟීම වෙනකට වැඩිය දැන් මෛත්‍රිය එහෙම බලනකොට ඒ හැඟීම එන්න එන්න ප්‍රබල වෙනවා. හරිද? දැන් බලන්න යහපත් විදිහට මං ජීවත් වෙනවා. හ්ම් එක එක කුහකකම් කරලා එක එක කපටිකම් කරලා හම්බ කරන්නේ නැහැ අර එහෙම කියලා ජීවත් වෙනවා කියලා කෙනෙක්ට යහපත් සංකල්පනාවක් තියෙනවා. ඒ වගේම එයා ඒකේ ආදීනව ආනිසංස හොඳට මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න එයා ඒ එහෙම ජීවත් වෙන්න තියෙන හැකියාව සහ ශක්තිය වැඩි වෙනවා නේද? එතකොට තේරෙනවා දැන් සම්මා සම්මා ආජීව කියලා කියන්නේ සිතේ උපදින හැඟීමක්. එහෙම නේද? ඒක තමයි යාව වැරදි ආජීවයෙන් වළක්වන්නේ. මේ විදිහට අපි දැන් හතක් කියවම මොනවද සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මේ විදිහට හතක් මම දැන් කිව්වා මේ හත එක එක්කෙනා එක එක්කෙනා ළඟ තියෙන එක එක ගානටද නැද්ද මේ හත එක එක්කෙනාගේ හිත්වල උපදින්නේ එක එක ගානටද නැද්ද? හරි. එක්කෙනෙක්ම ගත්තොත් කාලෙන් කාලෙට මේවා අඩු වැඩි වෙනවද නැද්ද? නේද කාලයකට හොඳට පන්සිල් එහෙම සමාදන් වෙලා ඉන්න කාලයකට බැරි හරි බලන්න කාලයකට හුඟක් නෙක්කම සංකල්පන යනවා සමහර අත්තන්ට ඉන්නකො මම කොහොම හරි භාවනා කරනවා කොහොම හරි කෙලෙස් අතාරිනවා කියලා කාලයකට කාලයකට හරියට මෛත්‍රී සංකල්පන යනවා අව්‍යාපාද සංකල්පන යනවා කාලයකට නැහැ නේද එහෙනම් මේවා මෙහෙම උඩ වැඩි වෙමින් උඩ වැඩි වෙමින් නේද තියෙන්නේ නේද එකක් පල්ලෙහාට යනවා කාලයකට හොඳට සිහිය තියෙනවා කාලයකට කායානුපස්සනාව පෙරලා තියෙනවා. ඉතින් ඔන්න ඒවා වැඩි කාලයක. ඒවා වැඩි වෙනකොට සමහර අයගේ මෙහි අඩු වෙලා. හරි. යම් දවසක් එන්න ඕනේ මේ හත දැන් සම්මාදිට්ඨියේ ඉහළම තැනක් තියෙනවා. සම්මා සංකප්පයේ ඉහළම තැනක් තියෙනවා. එක එකන වර්ධනය කරගත්තා. හැම එකක්ම වර්ධනය කරන්න පුළුවන් නේද? සම්මා සම්මා ආජීවයේ ඉහළම තැනක් තියෙනවා. සම්මා කම්මන්ත වාචාවල ඉහළම තැනක් තියෙනවා. මේ හතම තමන්ගේ කොටසේ ඉහළම තැනට වර්ධනය වෙන්න ඕනේ. ඒක වර්ධනය වෙන්නේ කොහොමද? මං ගැන ප්‍රසාදය වර්ධනය වෙන්න නම් මං ගැන ප්‍රසාදයෙන් මෙනෙහි කරන්න ඕනද නැද්ද? වෙන කෙනෙක් කියනකොට හරි මෙනෙහි වෙන්න ඕනේ. හරිද? ඉමින් තේරුම් ගන්න මම කියන්නේ ඒතර සම්මාදිට්ඨිය කියන්නේ අපේ හිතේ ඇති වෙන චේතනාවක් සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති කියන්නේ අපේ හිතවල ඇති වෙන චේතනා වගේක් ඒවා අඩු වැඩි වීම වෙනවා හැම වෙලේම නේද අන්න ඒවා අඩු වැඩි වීම වෙන්න දෙන්නේ නැතුව මම සිහියෙන් හොඳට ධර්ම ශ්‍රවණය කරපු ආය විදිහට භාවනා කරපු ආය විදිහට මම සිහියෙන් මොකද කරන්නේ මේ අංග හතම වර්ධනය කරනවා ඒකට ප්‍රතිවිරුද්ධ ඒවා ඉඩ නොදී මේ අංග හතම ටික ටික ටික ටික වර්ධනය කරනවා සම්මා දිට්ඨියත් බලාපොරොත්තු වෙන මට්ටමකට එනවා සම්මා සංකප්පත් මට්ටමකට එනවා සම්මා එකක්වත් රැටෙන්න දෙන්නේ නැතුව ඔක්කොම එක මට්ටමකට එනවා. ආන්ගේ ඉහළම ඒකේ එන්න පුළුවන් ඉහළම තැනට ඒ හතම ආවට පස්සේ ඒ හත එකතු වෙලා එක සිතක් හදනවාද හැදෙනවා හැදෙනවා නේද ඒ හත එකතු වෙලා එක හිතක් හැදෙනවා ආන් ඒ හැදෙන එකට කියන සමාධියක් කියලා හරිද? ඒකාග්‍රතාවයක්. ඒක ඒකාග්‍ර සිතක්. හරිද? අන්න ඒ ඒකාග්‍රතාවයට තමයි කියන්නේ යාකෝ භික්කවේ මේ සත්සංගේහි චිත්තස්ස ඒකාග්‍රතා පරික්කතා කියලා කියන්නේ අන්න ඒකට ඒ තමයි මොකක්ද මේ උපනීස වෙලා පරික්කාර වෙලා හැදෙන මාර්ග සමාධිය ආන්ගේ සිතෙන් තමයි ඒ කියන්නේ අර හතම ඉහළට ගිහලා සමාධියක් හදන්නේ. හරි? ආන්ගේ හතම ඉහළට ගිහිල්ලා ඉහළම අංග වලින් යුක්තව ඇති වෙන සමාධියේදී තමයි අපිට ලෝකෝත්තර හැඟීම් නැත්තම් ලෝකෝත්තර අවබෝධය ලෝකෙ ඉක්මවා යන අවබෝධය මොකක්ද පංච උපාදානස්කන්ධේහි ඇත්ත తত্ত্বය අධ්‍යක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරිද? ඇත්ත తත්ත්වය අත්දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ තමන් තුළින් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන හරියට මේ වගේ අපේ ගෙදරක ඉන්නවා කෙනෙක් එයා අතුරුදහන් වෙනවා කට්ටිය කියනවා මෙයා මැරිලා කියලා කට්ටිය කියනවා නෑ කියලා ඔන්න මම දැන් කට්ටිය බෙදනවා මොකද්ද මෙයා මැරිලා කියන පුද්ගලයෝ මෙයා මැරිලා නෑ කියන පුද්ගලයෝ කියලා දැන් ඔන්න මැරිලා කියන කීර කට්ටිය ඇවිල්ලා මට කියනවා අන්න අරින් බුදුරේසත් වෙනවා කියලා. දැන් මම ඉන්නේ මැරිලා නෑ කියලා මට සිතුවිලි එනවා. ඒක ඒ සිතුවිලි එන හින්දා තමයි මං ඉන්නේ කොයි කොටේද? මැරිලා මැරිලා නෑ කියන සිතුවිලි එන ස්වභාවය තියෙන කොටේ මං ඉන්නේ. දැන් මාව එක්කන් ගිහිල්ලා අර තැනත්තාගේ මృతදේහය පෙන්වනවා ඉතින් මම මුණින් අතහැරලා ඉන්නේ. හොයාගන්න බෑ. ආම්ම මගේ හිත කියන්නේ මෙයා වගේම තමයි හැබැයි තාමට මෙයා නෙවෙයි කියලා සිතුවිලි පහළ වෙනවා. මృత ශරීරය අනිත් පැත්ත හරවලා මට එක ක්ෂණයක පෙන්නවා. ඒ කියන්නේ ඒ කියන්නේ මේක පෙන්නනවා. මම එක මොහොතක මේ මෙයා කියලා හඳුනා ගන්නවා. හරිද? ආන්ගේ හඳුනාගත්තයින් පස්සේ මට ආය කවදාකවත් මෙයා මැරිලා නෑ කියන සිතුවිල්ල නේද? මොනවා කරත් වෙනවද? බලහත්කාරකම් කරොත් මට කවුරු හරි එළ පිහියක් ගෙනලා පපුවට තියලා මෙයා මැරිලා නෑ කියලා හිතනවා. එනවද? නෑ මාව මරනවා කිව්වත් එන්නේ නෑ. කියන්න පුළුවන් බොරුවට කියන්න පුළුවන් නේද ඒ වුණාට චේතනාව එනවද නෑ එන්නෙම නෑ මොකද එක මොහොතක මම දැනගත්තා එක සිතකින් මම තේරුම් ගත්තා මෙයා සම්පූර්ණයෙන්ම මැරිලා කියලා ආන්ගේ තේරුම් ගත්ත ශනේයෙන් පස්සේ මට ආයේ පරණ සිතුවිල්ල එන්නේම නෑ එන්නේම නෑ එන්නේ නැත්තේ ඇයි එන්න අවශ්‍ය කරන හේතු ටික නැති වෙලා ගියා නේද? සැකේ නැති වෙලා මෙයා මැරිලා කියලා මට මෙතර කාල සැකයක් තිබ්බේ. ආන් ඒ සැකේ නැති වෙලා ගියා. පංච උපාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය අපේ තුලින් අත්දැක්කෝ. සම්මා පඤ්ඤාය දත්තබ්බං. සම්මා ප්‍රඥාවෙන් දැක ගන්න ඕනේ. අන්නේ සම්මා ප්‍රඥාවෙන් අපි මේක තේරුම් ගත්තොත් දැකගත්තොත් අන්න එදායින් පස්සේ ආය පංච උපාදානස්කන්ධය පිළිබඳ ආත්මීය සංඥා මගේ මගේ මගේ මට මගේ වසඟයට ගන්න පුළුවන් මට ඕන හැටියට පවත් ගන්න පුළුවන් කියලා කොයි වෙලාවකවත් එහෙම සිතුවිලි එන්නෙම එන්නේ නැහැ. ඇයි ඒක ඇත්ත தත්ත තේරුම් ගන්න. දන්නේ ඇත්ත தත්ත්වය තේරුම් ගන්න නම් සම්මා සතිය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා වාචා කම්මන්ත සම්මා සංකප්ප සම්මා දිට්ඨි ආදී අංග පුරුදු පුහුණු කරලා තියෙන්න ඕනද නැද්ද? නේද? කලින් ඒවා යෙදිලා තියෙන්න ඕනේ ඒවා භාවිතා කරලා තියෙන්න ඕනේ මේ අංගات එකතු වෙලා හැදෙන්න නම්. එහෙනම් මාර්ගසිත හදාගන්න නම් අපි ඒකයි ඔය කියන හැමදේම සිදු කරන්න කරන්න ඕන විදිය. හරි. හිත සකස් කරන වැඩපිළිවෙල කියලා අපි හැම වෙලේම කියන්නේ ඒකයි. දැන් තේරෙනවද මාර්ගස්ත පුද්ගලයා පලස්ත පුද්ගලයා කියන්නේ කවුද කියලා? නේ? ඒතර ඔය විදිහටමයි අනිත් මාර්ගස්ත අනිත් අවස්ථාවලත් ආයසරයක් මේ අංගات එකතු වෙලා සකස් වෙනවා. එතකොට සකදාගාම වෙනවා. ආයසරයක් අංගات එකතු වෙලා සමාධියක් උපදිනවා. එතකොට අනාගාමී වෙනවා. එතකොට මේ මෙන්න මේ විදිහට අපේ හිත දිහා හිත දිහා බලපුවහම පින්නන්නේ අපිට හොඳට තේරෙනවා මේන්න මේ ඉලක්කයට යන්න නම් මම කරන්න ඕන දේ මොකද්ද සම්මා දිට්ඨිය මගේ හිතේ වැඩෙන්න ඕනේ සම්මා සංකප්පය වැඩෙන්න ඕනේ සම්මා කම්මන්ත සම්මා වාචා වැඩෙන්න ඕනේ නේද සම්මා ආජීව වැඩෙන්න ඕනේ ඒක වැඩිලා අන්තිමට මාර්ගසිතක් මගේ ළඟ පහළ වෙන්න ඕනේ. අනේ මාර්ගසිත පහළ වෙන පහළ වීම දක්වා මම මගේ කුසලය වර්ධනය කරන්න ඕනේ. හරි? ඒ කුසලය වර්ධනය කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි නිවන් දකින්නවා කියන්නේ. හරි. එතකොට සමහර ඇත්තෝ භාවනා කරලා නිවන් දකින්නවා සමහර ඇත්තෝ භාවනා කරන්නේ නැතුවම නිවන් දකින්නවා. ඒ කවුද නැත්තේ? ඔය අංගාට එකතු වුණා නම්. හැබැයි අංගාටේ තියෙන සම්මා සති නේද? ඒතර සම්මා සතිය තියෙනවා. ඊළඟට ඔය අංගات එකතු කරන්න අපිට සමාධිය ලොකු හේතුවක් හේතුවක් වෙනවා. ඉතින් මේවා සාකච්ඡා කරමු. හොඳින් මම මොකද්ද මේ සඳහා කරන්න ඕනේ දැන් නිවසේදී මොකද්ද කරන්න ඕනේ කියලා හිමින්සරේ එකින් එක එකින් එක මහා චත්තාරිස්ති සූත්‍රයේ තියෙන ආකාරයට සාකච්ඡා කරමු. ඉතින් අද අපි ඔන්න හඳුනාගත්තා මහා අරගෙන බලන්න ඕනේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ අනුපද වර්ගයේ තමයි මේ මහා චත්තාරීසික සූත්‍රය කියන එක තියෙන්නේ. ඉතින් ඒ සූත්‍ර හොයාගෙන හිමින් දැන් මේ දවස් ටිකේම අපි මහා චත්තාරීසික සූත්‍රයට අනුව කතා කරනවා. මං කියන්නේ ප්‍රායෝගිකව ඕන එකක් කියලා මේක. නේද? එමුණ ප්‍රායෝගික වැඩක් ඔය කිව්වේ. වෙන දේ. දැන් ඕක කොහොමද කරන්නේ? සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කොහොමද? සම්මා සංකප්පය ඇති කරගන්නේ කොහොමද? ඒ ටික අපි සාකච්ඡා කරමු. ඉන්න මූලික හඳුන්වා දීමක් ඔන්න සිද්ධ වුණා. මේක අපි ඔය කලින් යොතුවට හඳුන්වලා දීලා තියෙන අවස්ථාවක් තියෙනවා පටන් ගන්නකොටම වගේ. මම කියව නමුත් මේවා වැඩි විස්තර මහාචත්‍රාසූත්‍රය ගැන සාකච්ඡා කරන කාලේ අපි අතින් කියවෙයි කියලා. දැන් ඉතින් අපි වැඩි විස්තර කතා කරගමු. ඒතර අපිට තේරෙන්න ඕන අඩුම තරමින් තේරෙන්න ඕන. අපේ මානසික தත්ත්වය පිළිබඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මොනතරම් දේවල් දේශනා කරලා තියෙනවද කියන එකවත් ගැන ලොකු වටිනාකමක් අපිට දැනෙන්න ඕනේ. ලොකු හැඟීමක් ඇති වෙන්න ඕනේ මේක කරගත යුත්තක් කරගත යුත්තක් කියලා. මගේ සිත නිවන් දැක් දකින්න තත්ත්වයට පත් කරන්න ඕනේ. නිවන අරුමන වෙන තත්ත්වයට පත් කරන්න ඕනේ. මේ ඇත්තෝ තමන්ගේ කටයුතු කරන ගමන් තමන්ගේ යහපත වගේම අනුන්ගේ යහපත සඳහා බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේපහදම් කරලා අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා ගත්තා ඒ දායකත්වයේ හේතුවෙන් කොහේ ඒ ඒ දායකත්වයේ හේතු වෙලා සිද්ධ කරපු ධර්ම දේශනාව හේතුවෙන් කොහේ හරි තැනක පුද්ගලයෙක්ගේ චිත්තසංතානයක බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ශ්‍රද්ධාවක් ඉපදුනා නම් වීරයක් තමන්ගේ කෙලෙස් උපදින්න නැති කරගන්න වීරයක් ඉපදුනා නම් බලයක් ඉපදුනා නම් ඒ සියල්ල මේ අත්තන්ගේ මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හිඳයි. ඒකින්ද මේ අත්තන්ට එහෙම හැම වාරයකම බොහෝ පින් සිද්ධ වෙනවා. මේ හැමෝම බොහෝ පින්ලද්දෝ බවට පත්ලා ඒකින්ද මෙවැනි පින්වන්ත පිරිසකට අපි ප්‍රාර්ථනා කරනවා උතුම් ධර්ම අවබෝධය සඳහාම අන් අයගේ යහපත සඳහා ධර්ම දානමේ පුණ්‍ය කර්මය ලබා දුන්න මේ අත්සන්ට උතුම් අවබෝධය පිණිසම මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛං තුමන් හොඳයි පින්වත්නි අද දවසේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කර තියෙන්නේ ජායල